සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සක්ෂිසඳ අදත් සිතිජ සංభాෂණය සඳහා සැදී පැහැදී සිටින ඔබ ටයිබෝන් කේමින් මා සමග අදත් මැදිරියේ මිතුරු සංభాෂණයට පැමිණෙනවා සමන්තිකා ප්‍රියදර්ශිනී සමන්තිකා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ඇය විශේෂයෙන්ම මාධ්‍ය පැත්තේ වුණත් ඇගේ මේ උනන්දුව මොකක් ඊට වඩා වෙනස් තලවලට යනවා විශේෂයෙන් ඒ කාන්තා ක්‍රියාකාරණියක් විදිහටත් කාන්තාවන් ගැන උනන්දු වෙන කෙනෙක් විදිහටත් මම අඳුරනවා නමුත් මම අඳුරන්නේ ඒ නිසාමත් විතරක් නෙවෙයි ඒ මගේ හොඳ මිතුරියක් අපිට ඉතින් වෙන වෙන දේවලුත් තියෙනවා ඔයිනුත් ඉබ්බේ කතා කරගන්න සමන්තික ආයුබෝවන් ආයුබෝවන් සිටිජ වැඩසටහන ඔබ දන්නවා හදවතේ මනසේ ඉම් ගල් ගලවන ටිකක් වෙනස් ආකාරයක මේ තර්කය මුල් කරගත්ත වැඩසටහනක් නෙවෙයි වැසිපුර හදවත මුල් කරගත්ත වැඩසටහනක්. එහෙම කතා බහකට තමයි අපි ලෑස්ති වෙන්නේ නේද සමත් එක. ඔව් අද මොනවද අපිට මේ මට මේ අද කතා කරන්න දැන් ඇත්තටම මේ ගර්භාෂය ගැන කතා කරන්න හිතුණා. <laughs> ආ ඒක හොඳ මාතෘකාවක්. මට ඒක හිතෙනකොටම මට කතන්දර දෙකක් මතක් වෙනවා. පළවෙනි කතාව මේ මතක් වෙන්නේ මීට අවුරුදු හතරකට විතර කලින් වෙච්ච සිද්ධි කියන්නේ. ඔය ඒක පොඩ්ඩක් සමහර ඒ කතාව පටන් ගන්න පෙර මම හිතන්නේ අපේ සාකච්ඡාවට වැදගත් මේ ගර්භාෂය කියන සංකල්පෙම පොඩ්ඩක් වැදගත් දෙයක් නිසා මොකද ඒක මේ ඊටාම මූල මූල ධාර්මික මූලික මේ අදහසක් තියෙන නේද ඒක අපේ කාන්තාවගේ ස්ත්‍රීගේ ගර්භාෂය ගැන කතා කරන අතරෙම සියලුම ආකාරයේ උත්පාදනයන් පිළිබඳ දේ විදිහට යමක් උපදින්නේ ගැබක් තුලින් ගර්භයක් තුලින්. එතන මේ ගර්භය පිළිබඳ පුරාතන ආගම්වල අත්වශයෙන් මුල් ආගම්වල පස්සේ පුරුෂ මූලික ආගම් එක වැඩි මාරු කරනවා. නමුත් මේ ගර්භය අත්වශයෙන් කේන්ද්‍රීය තැනක තිබුණා. ජීවිතේ ගර්භය කියන එක. එතකොට දා ගැඹ කියන වචනේ නත් එන්නේ ගර්භය කියන තේරුමෙන් යමක් දරා සිටින උත්පාදනයට ලෑස්ති පෙන්වන්න පුළුවන් දේ පුරාතන අදහසේ තියෙන ගැඹ ගර්භය. ඉතින් මම හිතන්නේ මේ වගේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා මේ ගර්භය කියන වචනය තුලේ. කියන්නේ પરම්පරාවේ ඊළඟ ඉදිරි දැක්ම තියෙන්නේ එතන පැන නැගීම තියෙන්නේ එතන අලුත් දෙයක් පැන නැගීම තියෙන අතර තියෙන නරක වෙච්ච දේ වෙනුවට යම්කිසි අලුත් කිසියම් දෙයක් උත්පාදනය විය හැකි එතනින් කියන මේ සියල්ලම මේ ගර්භයේ තියෙන ඊවට දැන් ස්ත්‍රියගේ මේ ජීවිද්‍යාත්මක ක්‍රියාදාමය ඇතුලේ ගර්භයේ නිරන්තරයෙන් අර මේ පුනරුත්ථාපන වෙන එක මාසිකව ඒක තමයි ඒක තියෙන තවත් විශ්වකර්ම වැඩේ. يعني නිරන්තරයෙන් ඒක මේ තමන්ම පිරිසිදු වෙන්න ඕන, සෝපත් වෙන්න ඕන අලුත් ජීවිතයක් සඳහා. يعني කොච්චර කිව්වත් අපි යම්කිසි විදියකට ස්ත්‍රියක් සහ පුරුෂයෙක්ගේ එකතුවක් එක්ක අනාගතවාදී විදිහට අපිට දරුවෙක් ඉපදෙනවා කියලා අපිට රැකිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතුවට මේක අපි සමහර වෙලාවට සමාජය ඇතුළත හරි පවිතු, කිරිතු නැත්නම් හරි සංගවා තැබිය යුතු දෙයක් හැටියට කියනවා. නමුත් ස්ත්‍රිය කියන්නේ මම හිතන්නේ අපි හැමෝම විශේෂ සම්ප්‍රදානයකින් තියෙන්න ඕන ඇගේ ගර්භාෂය සහ මාසික ඔසප් වීම මේවා පිළිබඳව අපි ඇත්තටම තාමත් මම හිතන්නේ අපි එච්චර සුබවාදී විදියට රටක් සුබවාදී විදියට හිතන්නේත් නැහැ දැන් පහුගිය දවස්වලත් අපිට ඒක තේරුණා අර මැතිවරණ සමය ආරම්භක මැතිවරණ සමය පුබාරි හිතන්නේ ඒක ගර්හිතයි නැත්නම් විහිළුවට ලක් වෙන දැන් ඒ කියන්නේ මම නේද ඒක බොහොම ඒක තමයි අපි තියෙන එක ප්‍රශ්න. මම නිතර අහන දෙයක් තමයි අපේ මේ විශ්වවිද්‍යාලයට එන දැන් මගේ පසුබිම විශ්වවිද්‍යාලෙ හින්දා දැන් එන දරුවෝගේ මම නිතර අහනවා පන්ති කාමරයේදී ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් අපි කියමුකෝ සමහර දරුවෝ පැය 8ක් බස් එකේ යනවා. මේ දරුවා ඔසප් වෙලා හිටියොත් ඒ දවසට ඔවුන්ට ඇය කොයිතරම් අපහසුතාවයෙන් දෙන්නේ ශාරීරික අපහසුතාවෙ නෙමෙයි අඩුම ගානේ මානසික ප්‍රශ්නේ වැසිකිළියක් නෑ මග දිගට යන්නට මේවා ගැන අපි සංකීර්ණ මූලික මිනිස් අවශ්‍යතාවයක් නේ වැසිකිළියක් පාවිච්චි කිරීම කියන එක එතකොට ඔසප් වීමත් එක්ක ඇය හම්ට ඇති වෙන සංකූලතා පිළිබඳව ඇය වාඩි වෙන තැන ගැන මේවා පිළිබඳව අපි හරි සරලව හිතන හරි අවමානයෙන් හිතන්නේ නමුත් මගේ හිත වඩා මේක හිතට දෙන්න ඕනේ තැන හරි මේ ඉදිරියෙන් හිතන්න ඕනේ කියලා. සමාජික අපි මෙතන ඉතාම වැදගත් මාතෘකාවක් අද මේ ඔබ ගන්නේ මේ අපි පේනවා සමාජයක් විදිහට අපේ මේ අවිද්‍යාව නොදැනීම නොතේරීම අසංවේදීතාවයේ විසින් සමාජයත් සංවිධානය කරලා තියෙන සම්පූර්ණ අසංවේදී සමාජයකට කාන්තාවට මේ තාම මූලික ඔබ කියන මාන අවශ්‍යතා මානව අවශ්‍යතා ඒවා මූලික වශයෙන් දියුණු මොලයක් තියෙන ප්‍රබුද්ධ සමාජයක පහසෙන් ඒ වෙනුවෙන් කැපවෙලා තියෙන ඕන සමාජය විශ්න ගන්න. දැන් අපි මම හිතන්නේ අඩියක්වත් තියපු බවක් පේන්නේ නැහැ නේද? අනිවාර්යෙන්. දැන් ඉන්දියාවේ පැඩ්මෑන් වගේ චිත්‍රපටයක් ඇතුලේ මේක කතා කරනවා. නමුත් යම්කිසි විදිහකට අපි ඒ ඒ චිත්‍රපටය දිහා බලන්නේ කොහොමද? අඳුම ගානේ අපි මේකෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? අපේ දරුවන්ට අපේ මේ විශේෂයෙන් දැරියන්ට දෙන පණිවිඩය මොකක්ද? අපි තාමත් අර ගෝත්‍රිකවාදී විදිහට දේවල් ප්‍රශ්න මේ ස්ත්‍රියගේ ප්‍රශ්නයක් ඇටියට මේක ගන්න එකම ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ. අපි එතකොට ඔයාගේ කතාව අද බලමු. ඔව් මගේ ඇත්තටම මේ කතන්දර දෙකක් තියෙනවා. දැන් මට එකපාරට මේක කතාවක් මම හිතාගෙන ආවා. නමුත් තව කතාවක් මතක් වුණා මට. එකක් තමයි මම යනවා මේ වැලිකඩ සිරගෙදරට යම්කිසි විදියකට නිරීක්ෂණ චාරිකාවකට ඒතන ඉන්න මේ රැඳවියන් හමුවන්නට. ඒ අන වෙලාවේ එක්තරා විශේෂ මේ කොටසක් මට හම්බ වෙනවා. ඒ තමයි සුළු වැරදි කරලා යම්කිසි කාලයක් ඇතුළත සිරගෙදරට පැමිණ සිටින ගර්භණී මව්වරු. ඉතින් මම අහනවා ඇයි මේ ගර්භණී මව්වරුත් එක්ක කතා කරනකොට මට ඉතාමත් පුදුම හිතෙන සමාජ ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඒ තමයි ඔවුන් සුළු වැරදි කරලා සිරගත වෙනවා තමන්ගේ දරු උපතට පහසුකම් සපයා ගන්න. නැතිනම් මට සාමාන්‍ය විදිහට ඉස්පිරිතාලයකට ගියොත් දවසක් පොලිමේ උදේ ඉඳන් ඉන්න වෙන ටිකට විටමින් ටික හම්බ වෙන්නේ නැති ටිකට කෑම ටික හම්බ වෙන්නේ නැති ටිකට මගේ දරු උපත සිදු වෙනකන් මම සිරගත වෙනවා ආණ්ඩුවේ ඉස්පිරිතාලේ ප්‍රමුඛ තාලිස්ට් එකේ දේවල් ලබා ගන්න ගර්භාෂය වෙනුවෙන් ඒක හරි පුදුම කතාවක් සමන්තික. මම ඊටමත් සංවේදී වෙච්ච අවස්ථාවක් මට පුතකයි. ඒ කියන්නේ ඒ දරුවා සිරගෙදර කිපදෙනවා කියන එක උන්ට පහසුවක් බවට පත් වෙනවා. අපි කොච්චර දුප්පත් සමාජයකද ජීවත් වෙන්නේ. මේක එක කතාවක්. මේට හාත්පසින් වෙනස් කතාවක් මට හම්බ වෙනවා විශ්වවිද්‍යාලයේදී. මීට අවුරුදු කීපයකට කලින්. පන්තියේ එක්තරා ශිෂ්‍යාවක් විද්‍යාර්ථියක් යම්කිසි කාලයක් පැමිණෙන්නේ නැහැ. මම නිතර අහනවා ඇය කෝ කියලා. ඇය අහම්මෙන් දවසක එනවා ඇවිල්ලා කියනවා මට කතා කරන්න ඕන. හැබැයි මෙතන නෙමෙයි මට වෙනම කතා කරන්න ඕන. මම ඈත් එක්ක යනවා. ඇය විශ්වවිද්‍යාලයේ වෙනකොට හිටියේ තෙවැනි වසරේ. හැබැයි ඇය මට කියන කතාව ඊට වඩා ඒ කියන්නේ මම මම හැම විටම විශ්වාස කරා විශ්වවිද්‍යාලේ ළමයි වුණත් අපි දැනුම සහ බුද්ධිය මේවා පිළිබඳව හිතනකොට සමාජය පිළිබඳව ඊට වඩා අපි වෙනස් විදිහකට හිතන්න ඕනේ නේද කියන එක මට ආකල්පය ආවේතන. ඇය කියනවා මම ගර්භණීව හිටියා. මට ගබ්සාවක් සිද්ධ වුණා. මං කියනවා ඇත්තද කාගෙන්ද? ඒ කියන්නේ ගබ්සාවක් කරගත්තද සිද්ධ වුණා? ඈ ගබ්සාවක් කරගත්තා. නමුත් ඒක කතාව ඊට පිටිපස්සෙන් සාමාන්‍යයෙන් ගබ්සාවක් වෙනවා කියන එක අපි කොච්චරකවත් මේ සමාජය ඇතුලේ අපිට සංගවා තියන්න බැරි දෙයක් බවට පත් වෙනවා. අපි හැමෝම මේ පිළිබඳව මොකද අපි පාරක යනකොට මේ සිද්ධ වෙන සමාජ සංස්කෘතික සමාජයේ සිදුවීම් ගැන අපිට විදිහේ සංවේදීකමක් තියෙනවා. නමුත් කාරණේ තියෙන්නේ ඇය කියන කතාව ඊට වැඩිය වෙනස්. ඇගේ අම්මා අවුරුදු 80 ගාණක් කම්කරු රස්සාවක් කරන්නේ. ඇගේ පවුලේ ගොඩක් සමාජිකයෝ ඉන්න අය තමයි බාලයා. ඊය ඔක්කොම විවාහ වෙලා සුළුසුළු රැකියා කරන්නේ. අම්මට මාව බලා ගන්න බෑ. අම්මා කෙනෙක්ට යෝජනාවක් කරනවා. විවාහ වෙන්නේ නැහැ. හැබැයි කෙනත් එක්ක ඇය ඉන්නවා තාමත්. ඇය ගර්භණී වෙනවා. ඇය ගර්භාෂය ගර්භණී භාවයත් එක්ක මේ යම් කිසි විදිහට ගබ්සාවක් කරගන්නවා. නමුත් මට මෙතන තියෙන ප්‍රශ්නේ මම ඒකෙන් ඇසිය යුතුද නැතිද කියන හිත තාමත් මට හිතාගන්න බැරි ප්‍රශ්නයක් අහනවා. ඔබ ඔහුට ආදරේද? මම එච්චර ඇහුවේ. දන්නේ නැහැ මිස්. දැන් ඒ සම්බන්ධයෙන් අම්මා සකස් කරපිලද නැත්නම් වෙන විදිහකට වෙන විකල්පයක් ඇයට තිබුණේ නෑ. එගෙන් ප්‍රශ්න අහන මම විවිධ විදිහට. ඇය කියනවා මට කන්න ටිකක් විදිහක් නැත්නම් විශ්වවිද්‍යාලයට මට එනවා. මට කන්න විදිහක් තිබුණේ නෑ. මට අනිත් දේවල් කරන්න කවුරුත් නෑ. අම්මට මාව බලා ගන්න බෑ. අම්මවත් බලාගන්නේ මම. මම දැන් මොකද කරන්නේ? මට එකම විකල්පය මේක විතරයි. මට ඔහු ආදරය කරනවද නැත්නම් ඔහු මට සුරක්ෂිත මම කියන්නේ විවාසාතිකයක් නෑ උන්ට. එතකොට මේ මම මෙච්චර මේ අධ්‍යාපනයක් ලබන කෙනෙක් ඇතුලේ වුණත් නැවත අපි ප්‍රශ්න කරන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි අපි කියන්නේ අපි හැමදේම පටු විදිහට අපේ තියෙන පරිසරයේ ඉන්න දේවල් දිහා ප්‍රශ්න දිහා බලන්නේ. අපි ඉන්න තැන අපි බුද්ධියෙන් දේවල් විසඳන්න යනවා. නමුත් සමාජයේ බොහෝ ස්ත්‍රීන් බොහෝ දැරිවියන් වෙන ප්‍රශ්න හරහා තියෙන ඛේද වාචක ඇතුලේ තියෙන්නේ වෙන කතන්දරයක්. ඒක ඔය කතන්දර දෙකම සමන්තික මේ මේ හරි මම කියන්නේ අපි අවධානය යොමු යුතුයි රටක අනිත් එකේ සාකන්ද කර අතර එක්තරා මේ සමவாயයක් සම්බන්ධයක්ත් තියෙනවා දැන් මොකද මේක ඇත්තටම දෙකම හිරගෙවල් ගැන දෙයක් වගේ මට පේනවා හිරගෙවල් කියලා අදහස් කරන්නේ අපි සරල අදහස් හිරගෙවල් කියන්නේ ජීවිතයේ මේ සීමා කරන තැනක් නේ. අත් වශයෙන් මෙතන කැමැත්තෙන් මේ එක්තරා ආකාරයකටම බල කෙරලා තියෙනවා මේ හිරගෙට යන්න ජීවත් වෙන්න. ජීවිතය සඳහා. ජීවිතය සඳහා. ආහාර සඳහා. ආහාර සඳහා පැවැත්ම සඳහා. සරලම දේවල් නේ. තම සරල මේ ෆිසිකල් නීඩ්ස් නැත්නම් තම ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය මේ දෙයක් සහතික කරගන්න මේ මේ හිරගෙට යනවා වගේ වැඩක්. ඉතින් එහෙමනම් අපි මන් දන්නේ අපි මොන වගේ සමාජයක්ද කියලා මේ මේක හරි කල් හරි බරපතල ප්‍රශ්නයක් මේ මේ වගේ කොච්චර සංවේදීද අපි මිනිස්සු විදියට කොච්චර අපි මේ වගේ මේක මේ කරා සමාජයේ පැවැත්මක් අපිට නැති වුනහම අපි හදාගන්න විකෘති ආයතන ක්‍රමයක් නේ. කියන්නේ මේක informal institutions නේ. දෙක්තරා විදිහකට මේ වගේ කොච්චර තව තියෙනවද? කොච්චර දේවල් සිද්ධ වෙනවද? මම පැහැදිලිව මට දැනෙන දේ තමයි අපි හැමදාම දැන් හරි භාවාතිශයයිනේ අපි gedara budun අම්මා මාතෘත්වය මාර උතුම් කියලා. අපි කියන ගමන් ඒ සඳහා අපි කරන මේ දායකත්වය මොකක්ද? ඒක හරිම ඒ කියන්නේ දාය මේක හරි සරල වෙන්නේ නැත්තේ මේ මේ මේ මේ සමාජයේ විවිධ තැන්වල මේ සඳහා පද්ධති ලිපියක් හැදිලා නැහනේ. එක්කෝ ගර්භාෂය විතරක් රැකගෙන ගෙදර ඉන්න. දැන් ඕක යෝජනාව බොහෝ උගත් ස්ත්‍රීන්ට මොකද වෙලා තියෙන්නේ නැත්තම් ඇගේ සමස්තය කඩා බිඳ වටලා නැත්තම් ඇයට අපි කියන ගෘහය සීමාව බවට පත් කරනවා එතනින් එහාට ඇගේ නිර්මාණශීලීත්වයට ඇගේ දක්ෂතාවරට මේ එක්ක ඇගේ ගර්භණීය භාවයත් එක්ක එක්ක දරුවෝ බලාගෙන ඉන්න ඕනේ කියන එකට අපි කොටු කරලා තියෙන්නේ ඒක තමයි ප්‍රශ්න ගැන අපි එතන තියෙන්නේ මනුෂ්‍යයාගේ තීරණ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි මොකට තින්නේ ඇයි නේද එතකොට මේ මුළු මනුෂ්‍යත්වය පිළිබඳ තීරුම ඊටාම වැදගත් මේ අපේ රට සමාජයක් විදිහට නැති කරගත්තා මම මේ තේමාවෙන් මම කැමති වා තේමාව දිගටම ධර්මාශ්‍රයෙන් නම් ගන්න සමන්තිකා නමුත් මම කැමති එකට පොඩ්ඩක් ලොකු දාර්ශනික රාමුවක් ඉදිරිපත් කරන්න අපි කල්පනා කරමු 1800 ගණන් වල රොබර්ට් ඕවන් කියලා ඔහු හියුමැනිස් කෙනෙක් මානවවාදියෙක් ආරම්භක මානවවාදී යුරෝපයේ හිටපු. එයා එහෙම වාමාක් අර එහෙම එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් ඒ වැනි මේ මනුෂ්‍යත්වය ගැන කල්පනා කරපු අය විශේෂයෙන් කියන්නේ ඒක තේරුම මනුෂ්‍යත්වයේ තේරුම මොකන්ද කල්පනා කරපු අය. මේගොල්ලෝ කතෝලික ක්‍රිස්තියානි පරිසරයකින් ආවේ. එතකොට ඒ රාමුව ඇතුලේ වුණත් ඒකේ තිබිච්ච සීමාවන් කඩාගෙන හිතන්න ගත්ත කෙනෙක් ඕවන්. ඕවන්ගේ එක අදහසක් තමයි මේ අදහස. මේ කියන්නේ අපි ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඔය මම හරි කැමති අදහස. මිනිස්සු වෙන්න කියලා. මනුෂ්‍යත්වේ දිනා ගන්න, මනුෂ්‍යත්වේ උපය ගන්න. ඒතර අපිට මේ මනුෂ්‍යත්වය වීමේ සීමාවක් නැහැ. අපිට යා හිතපු විදිහට දිව්‍යන් වහන්සේ ශක්්‍යතා අප්‍රමාණ ප්‍රමාණයක් දීලා තියෙන ඒ තරමට අපි ඒවා පාවිච්චි කරලා ලොකු වෙන්න පුළුවන්. විශාල වෙන්න පුළුවන් මනුෂ්‍ය විදිහට. එතකොට අපි දැන් ඔය හුඟක් අය දන්නේ වමයි කොහොමදක් දන්නේ මේ මහිපලවෙන්ද කතාව. දැන් මහිපලවෙන් දන්නවා මිචිගන්නෝර මේ අර කම්කරු පෙරපාලිකට වෙඩි තිබ්බ එක සහ කම්කරුවෝ පැය 8 වැඩ දිනයක් ඉල්ලුවා කියලා. මොකද ඊට කලින් ඒගොල්ලෝ පැය 12ක් 14ක් වැඩ කරා. ඊටපස්සේ ඒක පිටපස්සේ තිබුණා මේ රොබර්ට් ටෝන්ලගේ වගේ අයගේ සංකල්ප. මොකද මේ අර ප්‍රශ්නේ අපි මොකටද මෙහි ඉන්නේ? ඉන්නේ මිනිස්සු වෙන්න. ඒක රොබෝට්වන් ගණනය කරනවා හරි. අපිට දීලා තියෙනවා පැය 24ක්. ඒ පැය 24න් අඩුම ගානේ අපි ආපු වැඩේ කරගන්න පැය 8ක්වත් තියන්න එපා. මොකද ආපු වැඩේ මිනිස්සු වෙන වැඩේ. ඒතර තේරුම හොයාගැනීමෙන් අපි මනුෂ්‍යත්වයේ බගාදිකා කරගන්න පැය 8ක්වත් අපිට ඕනේ. ඒතකොට ඒක තමයි ප්‍රධාන වැඩේ. ඒක සස්ටේන් කරන්න, ඒක පවත්වා ගන්න තමයි ඉතුරු පැය 16 අපි පාවිච්චි කරන්නේ. ඒකට ලොකු කැපකිරීමක් ඇත්තට කරන්න හොඳ නැහැ හරියන. මොකද දැන් තියෙන කාලේ හැටියට කරන්න දෙයක් නැහැ. ඒකද පැය 8ක්වත් එහෙනම් අපි වැඩ කරමු. අර ජීවිතේ පවත්ව ගන්න පැය 8ක් විතර ඕන වෙනවා අර පුනරුත්ථාපනය කරන්න ඉඳා ගන්න කෑම බීම ආදි වශයෙන්. නමුත් ඊතුරු පැයට තමයි අපි මනුෂ්‍ය සම්බන්ධය ඇති කරගන්නමින් අපි පරිසරයට යමින්, අපි කවියක් අහමින්, පොතක් කියවමින්, පුස්තකාලයට යමින්, නාට්‍යයක් බලමින්, දරුවොත් එක්ක ජීවිතේ බෙදා හදා ගනිමින් ගත කරන්න පැයට ඕන. ඊට පස්සේ පෑයට තමයි අර සටන කරේ. කියන්නේ ජී මිනිස්සු වෙන්න පෑයට තමයි අර පෑයට ඉල්ලුවේ. දැන් මෙතන තියෙන මම හිතන්නේ ලොකු ප්‍රශ්නේ තමයි මේ ගැටලුවේ අපේ තේරුම් මොකන්ද කියන ප්‍රශ්නේද ඒක නැති වෙලා අපි නිකම්ම පැවතීම සඳහා ජීවත් වීමට සීමා වෙලා තියෙනවා. ඕ සීමා කරලා බල කරලා තියෙනවා. අන්තිමට අපි දන්නේ අපි අපි රටක් විදියට සමාජයක් විදියට අපිට වඩා මනුෂ්‍යත්වය පිළිබඳ අර තේරුම හිතුවොත් අපි කොච්චර දේවල් ඉඩකඩ හදා ගන්න ඕනද අපි රාම කොච්චර තියනවද අපි කඩාගත යුතු එතකොට කොච්චර සීමා බන්ධන පනවලා තියෙනවද අර කියන ගෘහ ගෘහය කියන්නේ ලොකුම සීමාවක් නේ මිනිස් වෙන දෙන්නෙම නැති සීමාව තමයි ඕක අර ගෘහේ ඉන්න ඕන ගර්භාෂය රැක ගන්න ඕන ඒ ඔක්කොම මනුෂ්‍යත්වයට එරෙහි තහංචි කියලා මට පේනවා. දැන් ඒ ඒ ඒ தત્ත්වය අපි දැන් සරලව දැන් ඔය ඔය ඔය தત્ත්වයටම ස්ත්‍රිය සම්බන්ධ වෙනුත් කිව්වොත් දැන් වැඩ ඇරි වැඩට යන්නේ ස්ත්‍රියයි. කියන්නේ දැන් ගෘහයේ සීමාව සකස් වෙන්නේ මේ කියන්නේ දැන් හොඳට බලන්නක පාරකට යනකොට කවුද දේකයා කියන්නේ නැත්නම් දිවා සිරකම මධ්‍යස්ථානෙන් දදියනියව ගන්නෙ පුතාව ගන්නෙ දෙමාපිය රැස්වීමට කවුද යන්නේ සහ හවසට කවුද මේ gedara වැඩ ටික කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට කැප වෙන්නේ මේවා ඇතුලේ ඇයට වැඩ ගොඩක් පැවරෙනවා ඇගේ ගර්භාෂයෙන් දරුවා එළියට දෙනවා විතරක් නෙමෙයි ඇය සම්බන්ධ තියෙන කාර්ය රටාව හරි බරපතලයි. මේකත් එක්ක එතකොට අපි අර කිව්වස යෝජනා කරපු කාරණේ කෝ දර්ශනය කෝ එතනින් එහාට චින්තනය අහන්නට බොහෝ දේ තිබෙනවා ස්තුති අදත් රසවත් කතා බහට අපේ කාලය අවසానයි අපිට අදත් තාක්ෂණික සහාය දුන්නා අචලා ගුණසේකර අපේ අයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපි අදත් අපි සැකසඳට ආයුබෝවන් කියන වෙලාව පැමිණලා ආයුබෝවන් සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක